දේශනාව ගැන මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න වෙලා හොඳ. දෙවන්සන සනස සනස මේ මේ දැන් අර දැන් අර අවස්ථා තුන සම්පජන්නේ දැන් ඒ අවස්ථා තුනේ සනස මේ අපි තුමු කෙනෙක්ට තේරෙන්නේ මේ මය අවස්ථාවේදී කියලා එයාගේ දුක එයාට යම් කිසි විදියකින් දුක ඒ වය අවස්ථාවේදී දුක තේරෙන්නේ කියලා එතකොට ඒක ප්‍රමාණවත් මදිද ස්වාමීන් මේ එයාට ඒක දුක අවබෝධ කරගන්න. ඉස්සර අපිටම දැන් එයාට පටන් ගන්න වෙනකොටත් නෙවෙයි. වෙලින් පවතින කොටත් නෙවෙයි. එයාට ඉවරුණාට පස්සේ තේරෙනවා. සංඥාව හෝ වේදනාව හෝ විතර්කේ හෝ මෙහෙමයි මේකම දුකක් කියන එක තේරුණා කියලා. එතකොට ඒක තමයි ප්‍රමාණවත් ඒ සිහියේ සිහියේ අඩුකම ඒ සිහිය අඩුකම ප්‍රමාණවත් මදිද දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගන්න පුළුවන් වේවි යන්නේ අවසානයේදී වගේ දුකක් තිබිලා තියෙනවා කියලා. හැබැයි එයාට පුළුවන්කම තියෙනවම ඒ දුක පටන් ගන්නකොටමත් හෝ ඒ දුක ක්‍රියාත්මක වෙවි තියෙනකොටත් ඒ දේ අවබෝධ කරගන්න. එතකොට සම්පූර්ණම දුකෙන් නිර්වශේෂ විදිහේ අවබෝධය ලබන්න නම් මම විශ්වාස කරනවා ඔය කියන සම්පජඤ්ඤ කාරණාවේ මුලතම අපිට එන්න වෙනවා කියලා. එන්න ඕන වෙනවා. හැබැයි ඒ දේ යම්මේ කරන්ට නම් හිතේ තැම්පත් බව කියන එක උච්චතම මට්ටමක තියෙන අනිවාර්ය සාධකයක් වෙන්න ඕන. මට තේරෙන හැටියට. ඒ කියන්නේ යම්මේ දැන් ආශ්වාසයක ওই උපට්ඨහන්තිය කියන කොටස එහෙම නැතිනම් ආශ්වාසය කියන එක පවතිනකොට එක ආනාපානයක එක සුසුම් පොදක ඒ ආනාපානය පටන් ගත්ත මොහොතේ ඉඳලා ආනාපා ආශ්වාසය ඉවර වෙනකන් ආශ්වාසය පටන් ගත්ත මොහොතේ ඉඳලා ඒ එක ආශ්වාසයක් ඉවර වෙනකම්ම මේකේ බිනි බිනි කැඩි කැඩි කැඩි කැඩි යන එකක් කියලා පේන්න නම් අපිට අම්මේ හිත ගොඩක් තැම්පත් කරගන්න වෙනවනේ. ඇත්තටම කිව්වොත් එහෙම ඒ කියන කාරණාව විතරක් දකින්න පුළුවන් වෙන තරම. ඒ වගේමයි සාමාන්‍ය ජීවිතය තුළ අපි ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා මෙතන ප්‍රශ්නේ පටන් අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙවි ගිහිල්ලා මේ හරියට නැත්නම් එක්තරා අවස්ථාවකට වගේ ආවට පස්සේ නම් තේරුනේ මේක ප්‍රශ්නයක් කියලා. අපි මේ ප්‍රශ්නේ හැදිච්ච වෙලාවේ ඉඳලා හටගත්ත දුක එයා භුක්ති විඳලා තියෙනවා. ඒ ඒ ඒ ඒ ප්‍රශ්නේ පවතිනකොට තිබිච්ච දුක එයා මුක්ති විඳලා තියෙනවා. ඒ දුකෙන් එයා ශෝක කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා එහෙම වුණාම කට්ටිය පපු යත් කහ ගන්නවා කියලා කියනවා. නෑ ඔළුව පිටියේ ගහ ගන්නවා කියලා කියනවා. ඔය තියෙනවා දේශනා ඔය විදිහට. සාමාන්‍ය ලෝකයේට මේක පොදුයි. සාමාන්‍ය ලෝකයේ තියෙන අවුල මේක. එතකොට එයාට මේ ප්‍රශ්නේ කියන එකම මේ අහුවෙලා තියෙනවා, දැනෙලා තියෙනවා, තේරිලා තියෙනවා. උනාට පස්සේ එතකොට එයා ගොඩක් වෙලාවට පරක්කු වැඩි වගේ. එතකොට අපිට අපිව අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන්න නම් අපිව ඒ දුක කියන දෙයින් නිර්වශේෂ නිදහස් වෙන්න නම් අපිව අරගෙන යනවා මුලටම. එතකොට අර කියන අර කියන කොටස ප්‍රමාණවත් අපි ඉන්න මට්ටමට යම් තාක් දුරට නමුත් එයා දුක භුක්ති විඳින කෙනෙක් හැටියටමයි ජීවත් වෙන්නේ. හැබැයි යාට ඉතින් ඒ දුක ඒ කියන ප්‍රමාණය ප්‍රමාණවත් නම් ඒක තියාගෙන ඉන්නත් පුළුවන්. අර අර ওই මාර්ගඵල හතරේ තියෙනවනේ මෙන්න මෙහෙම කාරණා වගේ සීලේසු සෝතපන්න ශ්‍රාවකයා සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධින්සු මතසෝකාරී හෝති පඤ්ඤාය මතසෝකාරී හෝති. ඒ කියන්නේ සීලය නම් එයාගේ පරිපූර්ණයි සමාධිය එහෙම නැත්නම් හිතේ තැම්පත් බව අපි කියමු ඉවසීම කියලා. මත්ත සෝපාරි. මේක ඉතින් ඔය තීරණ යම් ප්‍රමාණයකට තිබ්බම මයද ඇති කියන ප්‍රමාණයෙන් එයා ඉන්නවා. අඥාය මත්ත සෝකාරි. ප්‍රඥාවේ වුණත් ඒ ප්‍රමාණය. නමුත් සකදාගාමී කෙනා නෑ උන්නා සකදාගාමී කෙනා උතුමයන්ගෙනුත් තියෙන ওই ලක්ෂණමයි සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධින්සු මතසෝකාරී හෝති පඤ්ඤාය මතසෝකාරී ඊළඟට අනාගාමී උතුමයා එයා සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධින්සු පරිපූර්ණකාරී හෝති පඤ්ඤාය මත්තසෝකාරී හෝති රහතන් වහන්සේ කියලා කියන උතුම්ම පුරුෂයා උතුම්ම කෙනා සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධින්සු පරිපූර්ණකාරී හෝති පඤ්ඤාය පරිපූර්ණකාරී හෝති එතකොට බලන්න මේ හතර දෙනාව අපි නිකන් ගත්තොත් එහෙම නිගා කරනවා නෙවෙයි ඒ උත්මය හතර හතර නැත්නම් ඒ කොටස් හතර අපි අරගෙන බැලුවොත් එහෙම ඒ හතර දෙනාම එක ප්‍රශ්නයක් දිහා දකින්න කෝණ හතරක් නෙව තියෙන්නේ. මොකද රහතන් වහන්සේ කියන උත්මයාට ගන්න තීන්දුව තීරණයට සාපේක්ෂ වෙනවා ඒ උත්මයාට තියෙන සීලය හිතේ තැම්පත් භාවය සහ ප්‍රඥාව කියන තුන. එතකොට සෝතාපන්න කෙනා කියන කෙනා නිකන් කතා කරොත් ඉතින් පටන් ගත්තොත් එහෙම කෙනා ගන්න තීන්දුව තීරණ වලට සාපේක්ෂ වෙනවා එයාට තියෙන සීලය හිතේ තැම්පත් භාවය සහ ප්‍රඥාව. එතකොට ඒ ඒ ඇත්තාට තියෙන හිතේ තැම්පත් භාවය මද පමණින් වගේ හරියට නිකන් තුප්පක් තියෙනවා. පොඩ්ඩක් පොඩි. ඔව් ප්‍රඥාවත් ඒ වගේම තමයි. එතකොට ඒ ඇත්තෝ න්ට ජීවිතය තුළ දුක තියෙන්න පුළුවන්. ඒ දුක තේරුම් ගන්න තරමේ හිතේ තැම්පත් බවක් නැති වෙන්න පුළුවන්. වගේම ප්‍රඥාවක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි දුක අවබෝධ කරනවා යම් කිසි වෙලාවකදී එහෙම වුණාම එය ඒ අවබෝධ කරන ප්‍රමාණයෙන් යාට දුක නැති වෙනවා. මොකද ඉන් එහාට එයා දුකක් හදාගන්න යන්නේ නැහැ. හැබැයි ඒ වුණත් දුකක් තාම තියෙනවා එයාගේ ජීවිතය තුළ. එයාට අහුවෙච්ච නැති එකක් තියෙනවා දුක පටන් ගන්නකොටම අල්ලන්න එයාට තාම තේරෙන්නේ. ඒ දුක ක්‍රියාත්මක වෙවි තියෙනකොට අල්ලන්න තාම තේරෙන්නේ. හැබැයි දුක ක්‍රියාත්මක වෙලා ඒ තියෙන කාර්ය හෝ කාර්යය සිද්ධ වෙලා අවසානයක් වුණාට පස්සේ ඔන්න තේරෙනවා අදත් වැඩි අනාගත්තා. රාජ්‍ය කතාව කියාගත්තේ. අන් එහෙම තේරෙන්න ගන්න පුළුවන්. නමුත් සතිපට්ඨානය තුලින් තමයි ඔය කියන සම්පජඤ්ඤ ඥානය කියන එක ආවට පස්සේ තමයි අපිට පුරුදු වෙන්න පටන් ගන්නෙ ඒ දේ කරනකොටම හෝ කරන්න පටන් ගන්නකොට. සමහරක් වෙලාවට කරන්න කලිනුත් තේරුම් ගන්න පුළුවන්කමක් හම වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම වචන කතා බහ කරනකොට වැඩ කටයුතු කරනකොට සිතුවිලි හිතනකොට. මොකද ඒ හැම එකකටම මේ ඔක්කොටම කලින් හිත අස්සෙන් එනවා අවවාදයක්. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා කමාන්ඩ් එකක් කියලා. අර මනෝකුබ්බංගම ධර්මා කියන්නේ හේ හැම දෙයකටම මනසත් දාන වෙනවා වගේම ඒ හැම දෙයක්ම කරන්න කලින් අපිට ඉස්සෙල්ලා අර ප්‍රතිරාවයක් ඇහෙනවා කියලා කියන අපිට නම් ප්‍රතිරාවය ඇහෙන්නේ උනාට පස්සේනේ නමුත් ධර්ම මාර්ගය තුළ ඕක අනිත් පැත්තට යන්න පටන් ගන්න. ඒ ප්‍රතිරාවේ ඇහිලා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හිතෙන් අපිට හදලා දෙන එක තමයි අපි ක්‍රියාත්මක කරන්න පටන් ගන්න වගේ තැනකට ඒ වගේ තැනක් අපිට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. අන්න එහෙම වුණාම මේ අවස්ථාවක් අපිට ඒ යන්නේ දුක කියන එක හට ගන්නකොටම අල්ලන්නත්. පවතිනකොටම අල්ලන්නත්. අවසාන වෙනකොට විතරක් වෙන්නේ. හැබැයි ඉතින් දුකේ යම් කිසි විදිහක යම් ප්‍රමාණයක අවබෝධයක් නම් තියෙනවා වගේම ඒ ඒ යම් කිසි විදිහක හෝ තියෙන අවබෝධය ඇත්තටම අපි ලබාගත යුතුම වෙනවා. මොකද ඕක තමයි සම්පජඤ්ඤය කියන මානසිකත්වයේ අල්ලන තැන. අජන්තා සංසිකේ භාවනා කියන පොත උනම් අරගෙන බලන්න. ඒකෙන් සංදේශනා කරනවා මේ සම්පජඤ්ඤය කියන එක අපි හොයන්න පටන් ගත්තට ඕක අපිට හම්බ වෙන්නේ පටන් ගන්නකොට නෙවෙයි කියලා කියනවා උන්වහන්සේට. අවසානෙට වගේ කියලා. එතකොට මේ අවසානයේදී අපිට හම්බ වෙන එක අපි අල්ලන්න ඕන. මොකද ඒ ඒක ඒක තමයි අපේ ගමනේ ආරම්භය වෙන්නේ. සම්පජඤ්ඤේ ආරම්භය වෙන්නේ. අපි ඒකට මනාපරෙන්ට ඕන සාදර වෙන්න ඕන. ඒ ප්‍රමාණයෙන් අපිට දුකෙන් නිදහසක් තියෙන විදිහට තේරෙන්න පටන් ගන්නවා. ඔකට පුළුවන් තරම් පුරු වෙන්න පටන් ගත්තාම තමයි යන්නේ ඊළඟට ඔය කියන කෙලවරට යන්න කලින් අපේ හිත ආපස්සට එන්න පටන් ඒ කෙලවරට යන්න කලින් අපිට සිහිය උපදින්න පටන් ගන්න. මොකද අපි හිත හුරු කරලා තියෙනවා අර අර අවසාන මොහොතේදී සතිමත් වෙන්න. මේ අවස්ථාවේදී අපිට සිහියක් තියෙනව නැතුව නෙවෙයි ඒක සිද්ධ වෙන බව අපි දන්නවා. නමුත් අපි හිතන්නේ නැහැ මේකේ ප්‍රශ්නයක් තියෙවිද කියලා. ඒකයි මේකේ තියෙන රහසාන්ත. සිහිය කියන එක තියෙනවා. නමුත් සම්පජඤ්ඤය තරමට වැඩිලා නැහැ කියලා මම අර බහුවේ වතාවකදී කිව්වේ ඒකයි. කාරණා සිද්ධනකොට අපි දන්නවා. සමාන කෙනාට කවුරු හරි කෙනෙක් බනිනවා නම් ඒ කෙනාට ගහන්න ඕන නම් ගහන බව අපි දන්නවා. ඒක රත් වෙන බවත් අපි දන්නවා. හැබැයි අහලා යුරුනාට පස්සේ තමයි තේරෙන්නේ අපරාධ මම ගැහුවේ වැරදිනේ මේ කරපේ කියලා. බැන්නට පස්සේ තමයි තේරෙන්නේ බැනලා යුරුනාට පස්සේ තමයි තේරෙන්නේ ඕ ඕක නෙවෙයි කියන්න තිබ්බේ. නෑ නෑ නෑ නෑ ඒක නෙවෙයි මේක උඩේ කියලා. එතකොට සම්පජාන්‍ය තුලින් කෙරෙන්නේ අපේ මේ කරන්න යන සිද්ධියේ සිද්ධි ධාමයේ මොකද්ද කියන එක අපිට මතක් කරලා දෙනවා පින්නවල දෙනවා. එයා එතකොට සම්පූර්ණම අර අර අපි කියනවා වගේ අර මීටරේම ඉන්න කෙනෙක් නෙවෙයි. මේ ලෝකේ ඇත්තටම ජීවත් වෙන කෙනෙක්. කල්පනාව තුලම ඉන්න කෙනෙක් නෙවෙයි එයා. එයා එතකොට දන්නවා කරුණාකාරණාව කරනකොට හෝ කරනකොට කරන්න ඕන ප්‍රමාණය මොකක්ද සුදුසු විදිය මොකක්ද කියලා. මම මේ කතාව සාධාරණීකරණය කරනව නෙවෙයි. හැබැයි බලන්න තථාගතයන් වහන්සේ වුණත් යම් අවස්ථාවන් වලදී අමාරු සාංශලාව ඔය මේ හිස් මහාන කියලා එළවනවා. ඔබට ඒක තමයි ඇත්තටම කියනවා නම් විලාට සිද්ධ වෙන්න ඕන විදිය. මොකටකයි ඒක අවස්ථාවක් තියෙනවා වක්කලේ සාංශය එහෙම එලවනවා. මොනවද මේ කරන්නේ හිත වඩන්න තියෙන වෙලාවේදී කියලා. එතකොට අපිට මේ කියලා තියෙන්නේ උන්වහන්සේට හොඳකට. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අර සම්පජාඤ්ඤේ හින්දා අපි අවසානයේ ඉගෙන ගන්නවා මේ දුකක් නැතුව කතා කරන්නේ කොහොමද? දුකක් නැතුව වැඩ කරන්නේ කොහොමද? දුකක් නැතුව හිතන්නේ කොහොමද? දුකක් නැති අදහස් දරන්නේ කොහොමද? ආන් ඒ දේ අපිට කියලා දෙන්න. එහෙම වුණාම මොකද හිතන්නේ? අර තණ්හාවේ ලාටුව කියන එක ඕකේ ඇලිලා තියෙයිද? ආය තණ්හාවක් හෝ ආය තණ්හාවක් කම ඕකේ ඇලිලා නැහැ. මොකද එතන දුකක් නැති හින්දා. දුකක් නැති කරගෙන ඉන්න විදිහ අපි තේරුම් අරගෙන තියෙනවා. එහෙම ඉන්න කෙනාට අම්ම එහෙම පුරුදු වෙන කෙනාට ආරෂ්ඨායක මාර්ගයේ පළවෙනි එක මේකයි දෙවෙනි එක මේකයි කියලා ආය වෙනම උගන්වන්නටත් ඕන නැහැ. මොකද එයා ඉන්නේ මේකද? හොඳයි සමිත බොහොම නමස්කාරයි. සමිනහන්සාර දැන් ඒ ඒ ඒ තේරුම් කර එකට අදාළයි නේද? දැන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර මජ්ජේ සූත්‍රයේදී දුක් වේදනාව කියන්නේ ඒකාන්තයක් සුඛ වේදනාව කියන්නේ ඒකාන්තයක් අර අදුක්කම අසුඛ වේදනාව කියන්නේ මැද විදිහට සලකනවා එතකොට මේ තණ්හාව නිසා තමයි මේ මේ මේ ගැට ගහන්නේ මේක ඒ කියන්නේ මේ භවයේ භවයේ ගැට ගහන්නේ ඒක හරි එතන තණ්හාව මේ උපමා කරන්නේ මේ මැහුම්කාරීයකට මහන් වගේ ගැට ගන්නවා කියලා ඒකවල ස්වාමීන් වහන්සේ දැන් ඒ තේරුම් කරපු දෙයට ඒ ඒ දේ නේද ස්වාමීන් වහන්සේ එහෙමයි යන්නේ එහෙමයි ඒකම තමයි සිද්ධ වෙන්නේ එතකොට සතිපට්ඨානයේ හන්ද තමයි අපිට අහුවෙන්න පටන් ගන්න ඔය තණ්හාව කියන මෙවුන් කාර්ය අපේ ජීවිතය තුළ කොහොමද මේ ගැටේ ගහන්නේ ඇත්තටම අපි තමයි තණ්හාව අපි තමයි අපේ ඇහැ, අපේ කන, අපේ නාසය, අපේ දිව, අපේ කය, අපේ මන, අපේ අදහස්, අපේ වචන, අපේ සිතුවිලි, අපේ ක්‍රියාකාරීත්වයන් ඕකේ තමයි තණ්හාව හිර වෙලා තියෙන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානේ හඳ තමයි සතිමත් බව වැඩිම හඳ තමයි අපිට අහුවෙන්න පටන් ගන්නෙ ඒව අපේ ජීවිතය තුළ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ තණ්හාව හින්දා තණ්හාවට ගැට ගහිලා ඒ තණ්හාවෙන් මම බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න දරන වෑයම තුළින් ඒක සිද්ධ වුණොත් ඒකට අනුව ප්‍රීතියක් වයගත්ත බුද්ධිය වෙනවා. ඒ අනුව තව තව ඒක කරන්න හිතන්න පුළුවන්. සිහියකුත් තියනව නෑත් නෙවෙයි. සිහිය කියන්නේ අර ඇත්තටම සිහිය අපක්ෂපාතයිනේ. එතුම කිව්වොත් එහෙම. ඔව් 100ට බලයක් නැහැ ඒක ආලෝකයක් විතරයි. ඒකට කරන කියන දේ බොහොම සකසුරුවන් වෙලා පරිසංසගතව කරන්ට 100ක් තියෙන්න පුළුවන්. නමුත් යන්නේ තණ්හාවත් එක්ක නම් ඒ තණ්හාවෙන් ලැබෙන ප්‍රයෝජනය තුළ තියෙන තමන් සහ අනිත් අය දුකටපත් කරන එක. එතකොට අර මජ්ජේ සූත්‍රයේ කියනා වගේ අපිව මේ සතිපට්ඨානය තුලින් අරගෙන එන්නේ ඒ වගේ අන්ත දෙකකට නොයා ඒ වගේ අර අපිට දරන්න බැරි තරමේ දුරකට හෝ අනිත් අයත්න්ට අපෙන් ගොඩාක් ලොකු විදිහේ කරදර සිද්ධ වෙන විදිහේ පරාසයකට නොයා බොහොම මධ්‍යම ක්‍රමයකට කිට්ටු ක්‍රමයකට මේ ක්‍රමයේ තුල වුණා තමයි අපි හිතන්ට නාකයි මේ සැප වේදනාව භුක්ති විඳින්න අපිට අවසරයක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. මේක තුල තියෙනවා. ওই ධානාංග කියලා කියන්නේ ධාන කියලා කියන්නේ කොහොමද ඒ ධිට ධම්ම සුඛ විහාර කියලා කියන්නේ. ඒව තියෙනවා මේක. හැබැයි මේක කෙලෙස් නෑ. අන්න ඒකයි රහස. අරකේ තණ්හාව තිබ්බ වුණාට මේකේ අස් යනකොට තියෙන සම්පජාය. ඔන්නෝකයි යම වෙනස. ඉතින් ඒ තරමටම මම එතකොට ওই කියන තණ්හාවෙන් පවා නිදහස් වෙන්න අපිට පාර පෙන්වන්නේ මේ කියන සම්පජාය. ඒක හන්දම තමයි ඇත්තටම මම පුද්ගලිකව මාරම මාරම විදිහට බොහොම කැමති වචනයක් වුත්. ජනන් වහන්සේගේ අසහාය ගණේ වචන. උන්වහන්සේමයි වහැදුවේ වෙන කවුරුත් දන්නේ නැහැ මෙලෝ ජගතෙත් නැහැ වහදන්න දන්න. ඉතින් ඒ ඒ ඒ ඒ කියන කාරණාවම තමයි අපිව මේ ලෝකේ තියෙන දුකෙන් නිදහස් කරන්නේ. ඔකේ වැදගත්ම කාරණාව වෙන්නේ අපි අපි සිහිය කියන එක දාගත්තා නම් අපේ ජීවිතය තුළ පුහුණු හැටියට සාමාන්‍ය ජීවිතයේදී හෝ වේවා භවනා ලෝකයේදී හෝ වේවා සිහිය පුරුදු කරන්න අපිට වෙනම වටපිටාවක් ඕනේ. ඒකයි වාසිය. මේක මේ කරගෙන ගියොත් තමයි කවදා හෝ දවසක යමක් කරගන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. මේක කරන්ඩ උපරිම මහන්සි වෙන කෙනාට දවස් 7කෝයේ අවම කෙනාට අවුරුදු 7කෝයේ යනවා. ඒකින්ද අපි විශ්වාසය තියාගෙන මේක පටන් ගන්න. මේක ඇත්තටම හොඳ කමක්. මම කියපේ හරි ඒක ගැනම තමයි මේ කියලා දෙන්නේ. එහෙමයි සමිනුන් සිතරුම් සම්මත. තෙරුවන් සරණයි සනසා පුංචි එකක් මලින් අහන්නම්. මේ සනසර උපට්ඨහන්ති කියන තැනේදී ඔබ වහන්සේ ගිය පාර පැහැදිලි කරේ අර මේ මේ කාටුන් චිත්‍රය. ඔව්. ඒකට අර එකක් එක දැන් පළවෙනි පින්තූරේ ඉවර වෙලා ඒක අයින් කරලා දෙවෙනි එක දෙවෙනි එක පෙන්වන්නේ. එතකොට සනසය ඒ එකක් එකක් එකක් ගන්න අර එකක් ඉවර වෙලා ඊළඟ එක උපද්දන්න ඒ තණ්හාව නේද සනසෙදන ක්‍රියාත්මක වෙන්නේ. ඔබ හද සන්ධිකාඩනා කරන එකක් කිව්ව එතන රාටු රාටු කතාවක් කියලා. එතන ගම් එකක් කියලා එහෙම එකක් ඔබ හද කිව්වා. ඒ අර එකක් එක පින්තූරයක් ඉවර වෙලා දෙවෙනි පින්තූරේ පෙන්වනවා. අර hina වෙන එක වෙන්නේ එහෙම ගිහින් ගිහින් එතකොට අර හැම එකක් ගානේ හැම එකක් ගානේ හැම එකක් ගානෙම වේගවත් සිහිය පිටී සුන්නේ සඳහස ඒක දැනගන්න නම් පැහැදිලිට අන්න ඒකයි මම කියන්නේ ඕක අපි හිත තැම්පත් කරගන්නේ නැතිව කරන්ට යන එක ඉතාමත්ම අවදානම් කියලා. ඉතාමත්ම අවදානම්. එහෙමයි. ඒ කියන්නේ අපි ඔය තරමේ අර උපට්ඨාන්ති කියන තරමේ ඉතා සුළු විදිහේ සමුදේ වය දකින්න කාරණාවකට යන්න නම් හොඳම හිත තැම්පත්කමක් තියෙනවා. ඒ කියන්නේ එක ආශ්වාසයක් තුල ඒ ආශ්වාසය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසාන වෙලාව වෙනකම්ම වෙන කිසිම කිසි දෙයක බාහිර බලපෑමකට යට නොවන විදිහේ ඉවසීමක් හිතේ තැම්පත්කමක් සිහියක් තියෙන කෙනෙක්ට අර්ධය අර්ධය හොයාගන්න පුළුවන් වෙවිනේ. මේක විතරක්ම. ඒ කියන්නේ ආස්වාස්තේ කියන එක පටන් ගන්නට වෙලාවෙ ඉඳලා කෙලවර වෙනකම්ම බලාගෙන ඉන්න පුළුවන් කමක් හම්බ වෙවිනේ. අපි හිතමුකෝ මේ අපේ හිත යනවනම් ශරීරයේ කොහෙට හරි සද්ද බද්ද වලට වැඩිපුර යනවනම් ඒව අහන්න හිතනවනම් වේදනාවල් වලට යනවනම් එගේ පීතිය හොයන්ට කියලා හිතනවනම් මේක හරිද වැරදිද කියලා සැකසංකා මත වෙනවනම් සිතුවිලි පහළ වෙනවනම් ලෝභ දෝෂ මොහ කියන විදිහේ අභිලාෂයන් ඉස්මතු වෙනවනම් අන්න එහෙමනම් අම්මේ මේ කියන සමුදේ වය කියන එක අපි දකිනවා නෙවෙයි කල්පනා කරනවා කියන තැනකටයි පැටලෙන්නේ ඒක එතකොට බුදුරජාණන් වහන්සේ අර සතිපට්ඨාන සූත්‍රයේදී ඒ දේශනා කරන ඉලක්කය නෙවෙයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒ ඉලක්කය සම්පූර්ණ වෙන්න නම් අපේ හොඳ හිත තැම්පත් බවක් තිබිය යුතුමයි. එහෙම තියෙන කෙනාට අහුවෙන්න පටන් ගන්නවා ඔය කියන එක මොකක්ද කියලා. මේකේ සමුදේ වය කියලා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේනේ කියන්නේ රහතන් වහන්සේලා දකින්නවා කියලා කියනවා නම් මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ ඔය කටුමුදේ සංසේවන ලස්සනට කියනවා පාන නිවනේ නිවේදේශනාවේ මේ මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් විතරයි කියලා. එතකොට අපි මේක තේරෙන්නේ සංසත කරන රාතන් වහන්සේලාට වෙනම කියලා. මොකද උන්වහන්සේලා තමයි ප්‍රඥාවෙනුත් පරිපූර්ණකාරී වෙන්නේ. සමහර කෙනා අනාගාමී උත්තරයන්ටත් නැති වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ හරියට මම හිතනවා සත්‍ය. එතකොට මේ ඒ තරමටම අපි මේකෙන් මේකෙන් මට කියන්න ඕනකම තියෙන්නේ මම මම කියලා දෙන භාවනාව. කියලා දෙන්නටන්ට මම යොමු කරන්නේ අපි අපේ තියෙන අර ඉංග්‍රීසියෙන් කියන කැපැසිටි එක කියලා අපේ තියෙන ප්‍රමාණය අපි දිරුම් ගන්න බලන්න ඕනේ. ඕක තමයි මාර අර්ථ ගන්නවන්නේ අර පංච ඉන්ද්‍රිය තේරුම් ගැනීමක් හැටියට. අපි ඒ දේ තේරුම් ගත්තාම අන්න අපිට තොන්න පුළුවන්කමක් හම්බ වෙනවා කොහෙන්ද මේ කියන්නේ කියලා. එහෙම බලනකොටම ඊට පස්සේ තමයි අහුවෙන්න පටන් ගන්නෙ තණ්හාව ඇත්තටම සිදින්නේ අවසානයේදී ගිය කෙනානේ නේද? මේ මාර්ග ධර්ම මාර්ගය තුළ පරතරයටම ගිය උත්මයානේ. මුලදි මුලදි අපිට අහුවෙනවා මුල් මුල් කාරණා ටික. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට හෝ ඊට කලින් ඉන්න කෙනාට වුණත් අහු වෙන්න පුළුවන් මුල් මුල් කොටස් ටික. නමුත් තණ්හාව නිරෝධි නිර්වශේෂ වශයෙන් අශේෂ විරාග නිරෝධෝ කියලා කියන කාරණාව කළන්නේ රහතන් වහන්සේ නෑම. අපි ඒක ගැන අහලා තියෙනවනේ. එතකොට මේ එහෙම එහෙම එහෙම වෙන්න නම් ඒ උත්තරයට තමයි එහෙමනම් මේක අහුවෙන්න ඕන. ඒකට තමයි අහුවෙන්න ඕන. මේ එකක් අහු කරලා ඊළඟ එක ගන්නේ මේක මේක තුල hinaවක් තියෙනවා කියන කිස්මතු කරවන්න. මෙතන රංගනයක් තියෙනවා කියන කිස්මතු කරවන්න. දැන් රහතන් වහන්සේ කියන උත්මයට ඕ දැන් අපි අපේ පැත්තෙන් ගත්තාම අපිට මෙතන hinaවක් ඕන වෙනවා. නමුත් උන්වහන්සේලගේ පැත්තෙන් ඒක ක්‍රියා හිතක් විතරක් වෙලාලු. දැන් අපිට මේක එතකොට hina හිතක් වෙනවා. උන්වහන්සේලාට ඒක ක්‍රියා හිතක් වෙනකොට. ඒ ක්‍රියා හිත වෙන්න හේතුව තමයි යම් මේමනම් අර උපදී ඉපදී ඉපදී නැති වී යන ඒ ඒ අර අංශු මාත්‍ර මොහොතේ ජීවත් වීම කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ අංශු මාත්‍ර මොහොත තුල අතීතෙකුත් නැහැ අනාගතයකුත් නැහැ. එතකොට අර අර දාරුචීරිය ඒ ඒ ඒ සාහිත්‍ය දුන උපමාව නැහැ. ඒ ඒ ඒ උපදේශය වගේ අර දැක්කොත් දැක්ක පමණයි, ඇහුනොත් ඇහුන පමණයි, දැනුනොත් දැනුන පමණයි කියන ඒ වගේ තැනකට කිතුවේ. එතකොට බලන්න ඇත්තටම ඔය කියන උපට්ඨ හන්ති කියන එක තුල තියෙන්නේ අම්මේ ඔය දැක්කොත් දැක්කා විතරයි කියන කතාව නේද? නේ ඇහුනොත් ඇහුනා විතරයි දැනුනොත් දැනුණා විතරයි කියන කතාව නේද තියෙන්නේ. ඉන් එහාට ගිහිල්ලා නැහැ නේ අම්මේ. නේ. මොකද ඒ ඒ වර්තමාන මොහොත තුල ඔච්චරයි. ඉන්නේ ඒ වගේ එකක් තියෙන සමහරක් වෙලාවට අම්මේ අපිට ඒක අල්ලන්න අමාරු වෙන්න පුළුවන්. සමහරක් විට අපිට අපේ තියෙන දැනට තියෙන ඉරේ tempat භාවයත් එක්ක ඒක අපිට ගෝචර නොවෙන්නත් පුළුවන්. එහෙමයි. නමුත් නමුත් අල්ලන්න බැරි නෑ. හැදිනුටම කියන්න ඕන. ඔකේ යම් යම් කොටස් අපි අල්ලගෙන තියෙනවා. ඒ කොටස් ටික මම මම නම් උපදෙස් දෙන්නේ ඒ අහුවෙච්ච කොටස් ටික ඕව රත්තරන් වගේ තමයි. ඕව ඕව මුතුමැණික් වගේ තමයි. ඒව පුළුවන් තරම් නැවත නැවත පුරුදු කර ගන්න ඕන. ගාව්‍යුපමා සූත්‍රයේ මම බලන්න ඕන. ඒ ඒ කියන ආකාරයට නැවත නැවත ඒව පුරුදු කරගෙන පුරුදු පුළුවන් හැටියට පුරුදු කරගෙන සම්පජඤ්ඤ මානසිකත්වය කියන එක තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන තරමට හිත පුරුදු කර ගන්න ඕනේ. අන්න එහෙම වුණාම අපි දවසක ඉගෙන ගනිවි තණ්හාවේ ලාටුව නැතු. තණ්හාවේ ඇලීමක් නැතුව මේ දේ දකින්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට අපිට ලස්සන කතාවක් කිව්ව මම ඔයතනම කිව් මන්ද. ඔය එක මේ ගුරුවරයෙක් හිටියලු අජන්චා නෑ අජන් බ්‍රහ්ම සාඳුරු මේ කියන්නේ. ඒක ගුරුවරයෙක් හිටියලු භාවනා උගන්වනවාලු එයා. එයා ගෝලයන් එකතු කරගෙන යනවලු ඈත සිසිදේ බලන් හවසට. එක ගෝලෙක්. හැබැයි දාන නීතියක් තියෙනවලු. නීතිය තමයි කතා කරන්න තහනම්. හොඳේ? නීතිය තමයි කතා කරන්න තහනම්. ඊපස්සේ එක දවසක් ගෝලෙක් අංගයාට පස්සේ ඒ එක් කොහෙන් හරි තැනකින් කන්දකින් හරි කොහෙන් හරි ගිහිලා ඒගොල්ලෝ ඒ සිටිජේ බලන ඈත බලන තැනක් තියෙනවා. එතනට ආපුවාම ඉර බැහැලා යන හරි ලස්සන සුන්දර දර්ශනයක් පේනවා. කට්ටිය දැකපු ගමන් කියනවා වෙනවා කියලා කියන්නේ අන්න බලන්නකො ලස්සන අන්න එහෙම එකක් කියනවා ඒ කියනකොටම අර ගුරුවරයා ඒ ගෝලයා ආපහු හරවලා යනවා ඔයා තව ටික භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ හේතුව එයා භුක්ති විඳින්නේ අර දකින්න දේ නෙවෙයි. එයාගේ හිත තුල පහළ වෙන අර වචන සමුදාය තමයි එයා භුක්ති විඳින්න උත්සාහ කරන්නේ. එතකොට අර උපට්ඨාන්ති වගේ කියන කාරණාව අරගත්තොත් තමයි එයා පැහැදිලි වර්තමානයේ තුල මේ අංශු මාත්‍ර මොහොත තුල තමයි එයා එතකොට ජීවත් වෙන්න පටන් ගන්නෙ සහ ජීවත් වෙන්නේ. එහෙම ඉන්නව නම් එයාට හිතන දෙයක්වත් නැහැ මං හිතන්නේ තණ්හාවක් මෙතන තියෙනවද කියලා. එහෙම බලන්න තුමනාවක් නැතුව නැතුවා. ඒ ධර්මතම ඒක නිදහස් වීමක් යට තියෙනවා. මම දන්නේ නැහැ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණාද කියලා. එහෙමයි සනන්ස. සාදු සාදු සාදු. බොහොම පිං සනන්ස කරන් තමයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මම මේ සක්මන් භාවනාවකට පසුව කරන ලද පරයන්ක භාවනාවක විස්තරයක් ඉදිරිපත් කරන්නේ වාඩි වුණා කිසිම අරමුණක් එහෙම දැන ගැනීමක් නැහැ ස්වාමීන් වහන්ස. වෙලාවක් සෑහෙන වෙලාවක් ගත වුණා. කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වරක් මට ලොකු හුස්මක් කියන දැනගැනීමක් තියෙනවා ඊට පසුව නැවතත් අර කිසිම අරමුණක් නැතුව මම ඉන්නවා එහෙම ඉන්නවා කියන එක දන්නවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ තව ටිකක් වෙලා ගියාට පස්සේ මුළු ශරීරයටම කිසියම් දැනීමක් දැනුණා. ඒක මට විස්තර කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. එහෙම මේ නැවතත් අර කිසිම අරමුණක් නැතුව මේ කාලය ගත වුණා ස්වාමීන් වහන්සේ. මට තව බොහෝ වෙලාවක් ඒ විදිහට මට ඉන්න පුළුවන්කම තිබුණා ස්වාමීන් වහන්සේ. ඒත් මම ටිකක් ඕන කමින් තමයි මම නැගිට්ටි මට අර වැඩ වගේක් තියෙන නිසා උදේ උදේ ස්වාමීන් වහන්සේ විනාඩි 37ක භාවනාවක් ස්වාමීන් වහන්සේ එපමණයි ස්වාමීන් වහන්සේ ඔක හොඳම දේ හැමේ ඔය වගේ කියන වටපිටාවකට ආපුවාම ඒ තියෙන වටපිටාව මෙනෙහි කරන එක ඇත්තටම හොඳයි. බොහොම හොඳයි. හරිම හොඳයි. වගේම මම කැමති තවත් එක දෙයක් එකතු කරන්න. ওই වටපිටාව එන්න මොහොතකට කලින් එහෙමයි මොකක් ඕ ඒ වටපිටාවට එන්න මොහොතකට කලින් කොහොමද උනේ එහෙම නැතිනම් අම්මේ ඔය කියන වටපිටාවට එන්න අපි භාවිතා කරපු හේතු මොනවද? ඔක ඵලයක් නේ. ඔය කියන ඔය කියන ඵලය ලබා ගන්නම් මේ අපිට හේතු භූත වෙච්ච කාරණා මොනවද කියන එක බලන එක හොඳයි. සමහරකට අම්මා අද ලියලා නැති වුණාට මුලදී පටන් ගන්නකොටම කිව්වා සක්මන් භාවනාවකට පස්සේ කරපු පරයන්ක භාවනාවේ විස්තරෙන්නේ කියලා. එතකොට අම්මේ අපි අපි හිතන්නේ දැනට අපිට ගොඩාක් විශේෂයි සක්මන් භාවනාවෙන් පස්සේ අර ලැබිච්ච ඒ ඒ ඒ අත්දැකීම අර අර අර අර නිමිත්තක් නැතිව කියලා කියමුකෝ. නිමිති රහිතව කියලා කියමුකෝ. මොකද අරමුණක් නැතිව ඒ අපිට දැනෙච්ච ඒ දැනීම හරිම සුවිශේෂයි. හරිම වැදගත්. හැබැයි මම හිතනවා මේ ඔය කියන අත්දැකීම ලබා ගන්නට හේතුනේ පරයන්ක භාවනාවේ හේතු වලටත් වඩා සක්මන් භාවනාවේදී ලබාගත් අත්දැකීම් ටික වෙනවා. එතකොට අපි ඕ එතකොට අපි ගොඩක් වෙලාවට අපිට මතක තියෙන්නේ ඵලය හන්දා අර හේතුව ටික අමතක වෙන්න බලනවා. ඊළඟ දවසකට ওই වගේ තැනකට අපිට යන්න අපි හිතමු කුමනාකම තිබ්බා කියලා. අපි අහිංසකකමට හරි. හැබැයි යන්නේ අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ මම මෙහෙම තැනකට ගියා කියන මතකේ විතරයි. නමුත් මතක් කරලා බැලුවොත් ආපස්සට ගියොත් මම එකයි අර ප්‍රතිවේක්ෂාව කියලා කියන ආවර්ජන ගුණය ගැන මෙච්චරම කියන්නේ කමඨහන් වර්තාව ගැන. එහෙම අපිට අර පරයන්කයට එන්න සක්මනේදී මොනවද කළේ? සක්මනේදී මොනවද දැනුනේ? සක්මන් කරනකොට ඇහැට දකපු රූපයට දකපු ආකල්පය කනට හිත සද්දයට දකපු ආකල්පය මොකද්ද? ඈ ඇගේ රේදි පිළි දැනුණාද? හුලඟ දැනුණාද? ශරීරයේ අව නැහැ. අපේ අවධානය ශරීරයට ආවද? ශරීරයෙන් පිටට ගියාද? දැනුණ සිටිවිලි වලට මම කොහොමද සැලකුවේ? ඒවට එන්ට දුන්නද, ඉන්ට දුන්නද, යන්ට දුන්නද? ආන් ඒ වගේ කියන කාරණා ASCII තමයි යන්නේ. ඉර වෙලා තියෙන්නේ අපිව ඔය කියන විදිහේ ස්තරයකට ඔය කියන විදිහේ වටපිටාවකට ආපු පාර මොකද්ද කියන්නේ. ඉතින් ඒක හන්දා මේ වගේ ඒ තියෙන වටපිටාව මේ පාර අහු වුණාට කමක් නැහැ. ඊළඟ දවසේ යන්නේ භාවනාවට යන්න එපා. ඕක ලබා ගන්නවා කියන අදහසින් නම්. හොඳේ. ඕක ලබා ගන්නවා කියන අදහසින් භාවනාවට යන්න එපා. අමා අර ඊට කලින් සාමාන්‍යයෙන් භාවනා කරනවා වගේ ඒ අදහසින් යන්න. එහෙම ගිහිල්ලා හොඳට මතක් කරලා බලන්න භාවනාව අවසානයේදී ඒ ලබාගත් දේවල් වලට. ඒ කියන්නේ අලුතෙන්ම භාවනා කරන කෙනෙක් හැටියට අපි වැඩි පටන් ගමු. අන්න එතකොට බලන්න ඔය කියන කොටසට යැවෙනවා නම් ඒ ආවේ කොහොමද ඒ හේතු ටික තමයි අපි අල්ලගන්න බෑ. ඒ හේතු ටික අල්ලගන්න පුළුවන් නම් අන්න ඒකෙන්ම තමයි පසුකාලීනව තේරෙයි අද ওই දේශනාවෙන් කියආපු සම්පජඤ්ඤ ගුණය කියන එක අල්ලන්න ඉගෙන ගන්න කොහොමද කියලා. මොකද ඔය කියන කතාවට අනුවම මේ සම්පජඤ්ඤයට දැම්මොත් එහෙම අම්මට ඔය තේරෙන්නේ සම්පජඤ්ඤ අවසානම අවස්ථාව. අවසානම කොටස් ටික. එහෙම නැත්නම් අවසාන භාගය. ආරම්භය වෙන ඒ ඒ පැති ටිකට වඩා ඒක අනිත් පැත්තට යන කොටස් ටික තමයි මම ඊට අමතක කියලා තියෙන්නේ. ඒක හන්දා අපි බලමු මේ ඔය යන විදිහ හොඳයි. ටිකක් අපි දියුණු කර ගන්න බලමු. විශේෂම දේ තමයි ඔය කියන තැනට යනවා හෝ ඔය දේ කරනවා කියලා හිතලා භාවනාවට වඩින්න. ඕක වලින් හරි කොක්මට හරි යන්න එපා. ඔහේ කරන්න. නිදහස් මනසක් තියෙන නිදහස් කෙනෙක් කැපිට කරන්න. සේයතාවි පක්ෂ සකුණෝ කියලා කියනවා මේ ශාසනයේ ඉන්න. හරියට කුරුල්ල වගේ කියලා කියනවා. පුංගව නැහැ බෑ කනම්මන බලාපොරොත්තු මොනවත් නැහැ. නිකම්ම කියනවා. ආන් ඒ වගේම වැඩේට බහින්න ඊට පස්සේ ඒකට සම්පූර්ණයෙන්ම වුණා වෙච්ච දේවල් ටික මෙනෙහි කරන්න බලන්න. අපට ඊටත් වඩා ගොඩක් අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු එහෙමයි ස්වාමීන් වහන්සේ මේ එතන මට මට චුට්ටක් කියන්න අමතක වුණා ස්වාමීන් වහන්සේ ඒක අර පස්සද්දි ගුණය දැනෙනවා වගේ අර හොඳ එකක් දැනුනේ නැහැ. හොඳට අර අර හොඳ සැහැල්ලුවක් දැනුනේ නැහැ ස්වාමීන් වහන්සේ. අර නිකන් ඉන්න පුළුවන් වුණා. මම නැකිතලා වැඩ කරන්න ගියාමත් ඒ ගතිය සෑහෙන වෙලාවක් ඒක අත්විඳා ස්වාමීන් වහන්සේ මම. නෑ මම ඔබ මේ සක්මන තුලින් අම් සක්මන හරියට කරා නම් අපේ හිත ඉගෙන ගන්න නම් යම් ආකාරයකට සිතුවිල්ලට හෝ වේදනාවට හෝ සංඥාවට කියන මේ කාරණාවන් වලට නොයා ශරීරය තුල ඉන්න. ඒ ශරීරයත් එක්ක ඉන්න. එහෙම වුණාම එයා වේදනාවට ඉතර කැමැත්තක් හෝ ඇල්මක් දක්වන්න ඇති වෙන්න පුළුවන්. හෝ සංඥාවටත් ඒ වගේ තමයි. සිතුවිල්ලටත් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ ඒ ඒ ඒ ඇති කරගත්ත මානසික කායික වටපිටාව භාවනාවේ හිතියා හෝ වේවා නැතා හෝ වේවා ඒකාකාර විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද වෙනස වෙලා තියෙන්නේ ඉරියව්ව මාරු කිරීම විතරක් වගේ. හැබැයි සාමාන්‍ය ජීවිතේදී ආම අපි ගොඩක් දේවල් කරනවානේ. පරයන්කේදී වගේ අර චුට්ටක් වැඩ කරලා නැහැ. බොහෝම අඩුවෙන් වැඩ කරලා එහෙම එකක් නෙවෙයිනේ. ඒකින් ඉතින් අර සාමාන්‍ය ජීවිතයේදී යම් වෙලාවකට පස්සේ ওই කියන කාරණාව අපේ හිතෙන් අමතක වෙලා යන්නත් පුළුවන්, බැහැර වෙලා යන්නත් පුළුවන්. කොහොම නමුත් ওই කියන දේ අපිට පුළුවන් අපි වශී කරගන්න. ඔක තමයි හරියන වචනේ. ඔය පාලිනුත් කියන්නේ වශී කරනවා කියලාම තමයි. අන්න ඒක කරන විදිහ තමයි මම අර මතක් කරලා දුන්නේ. ඔය ඔය ගියාපු විදිහ ඊළඟ දවසේ සාමාන්‍ය විදිහටම භාවනාව පටන් ගන්න නිකම්ම නිකම් කරන කෙනෙක් හැටියට. අද භාවනාව පටන් ගන්න කෙනෙක් හැටියට වැඩේ පටන් ගන්න. ඕන තරම් වෙලාවක් තියෙනවා කියලා කරන්න. අක්මන නම් ඒ කාඩියකුයි තව එකක් ඒකට එකතු කරගන්න දැන ගන්නවා කියලා විතරක් හිතන්න ඉච්චරයි. ඉන්නේ. මේ වගේ සහල් හිතකින් යන්න උනහම මේ අපිට ඔය කියන ඉස්තර තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බලන්න ඊළඟ දවසේ සම්පූර්ණ භාවනාව තුළම සිද්ධ වෙච්ච කාරණා ටික මෙනෙහි කරන්න බලන්න. ආවර්ජනය කරන්න බලන්න. ඒ ආවර්ජනය ඒ මෙනෙහි කිරීම පුළුවන් නම් පොතක ලියන්න ලියන එක වඩාත්ම හොඳයි. ඒක බලන්න ඊළඟ දවසේ භාවනාවට යන්න කලින්. අන්න එතන තියෙනවා අම්මාටම තේරෙවි කමඨාන කොහොමද සුද්ධ කරගන්නේ. එහෙමයි ස්වාමී. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.